ශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද එල්හාවල විජිතනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුපින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාවී ඇත්තේ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 කල්යාණෝ කිත්ති සද්දෝ අබුග්ගච්ඡති විසරදෝ උපසංකමති අසම්මුල්හෝ කාලං කරෝති කායස්ස බේදා පරම්මරණා සුග්ගතින් සග්ගං ලෝකං uppajjati තීති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දින ධර්මදේශනාවේ මාතෘකාව ඒ නිවේදක මහත්මයාත් මතක් කරා බුදුහාමුදුරන්ගේ දේශනාවල විශේෂ වූ දේශනාවක් තමයි අද දවසට යෙදී තියෙන්නේ. මේ දේශනාව හඳුන්වලා තියෙනවා පාටලී ගාම උපාසක අවවාදයේ වශයෙන්. මේ සඳහන් වෙන සූත්‍ර ගණනාවක් තියෙනවා විශේෂයෙන් අද දින අපි මේ දේශනාවේ මාතෘකාව ලබා ගන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තුලින් මහා පරිනිබ්බාන සූත්‍රය කියන්නේ බුද්ධ ජීවිත කාලයේ අවසන් වෙලා පින්වම් පාණ්ඩ පින්වම් පෑවට පසුව බුදුහාමුදුරන්ගේ මේ බුද්ධ ජීවිතයේ මාස අවසාන පින්වම් පාණ්ඩ පින්වම් පාන දිනය දක්වා වර්ෂයකට ආසන්න කාලයක් බුදුහාමුදුරන්ගේ ජීවිත කතාවේ සියලුම දේවල් අඩංගු වෙන සූත්‍රයක් තමයි මහා පරිනිබ්බාන සූත්‍රය. ඊට අමතරව මහා පරිනිබ්බාන සූත්‍රයේ බුද්ධ ජීවිතය තුළ සිදුවෙච්ච සුවිශේෂී අවස්ථාත් අන්තර්ගත වෙනවා. එහිදී අපිට මේ හමු වෙන වටිනා දහම් කරුණු අන්තර්ගත කොටසක් තමයි පාටලීගාම උපාසක අවවාදේ. මේ පාටලීගාම නුවරට නැත්නම් පාටලී අලුත් යමක් මේක. මේ අලුත් යමක් උනේ අජාසත් රජතුමා මගධ දේශයේ රජකම ලබාගෙන ඒ සාමාන්‍යයෙන් ඒ රජ මාලිගාව පැවැත්විලා තිබුණේ වෙනත් තැනක රජගහ නුවරයි. ඒ රජගහ නුවර මාලිගාව වෙනස් කරලා පාටලීගාම අලුත් නගරයක් හැදීම රජතුමාගේ කාර්යයක් වුණා. මේ අලුත් නගරය පාටලීගාම නගරය සකසකණ්ඩ රජතුමා අවස්ථාව ලබා දුන්නේ සුනීදහා වස්සකාර කියන මහාවති දෙදෙනාටයි. මේ මහාමිතුරු දෙදෙනා තමයි මේ ලස්සන ගම පාටලීගාම නිර්මාණය කරන්න පටන් ගත්තේ. මේ පාටලීගාම නගරය නිර්මාණය කරන අවස්ථාවේ බුදුහාමුදුරුව වැඩ සිටියේ නිර්මාණය ආරම්භ වෙනකොට රජගහ නුවරයි. මේ වැඩ ටික ටික කෙරීගෙන යනකොට මේ පාටලි ගාම නගරයට වැඩම කරා. වැඩම කරපුවාම ඒ නගර වැසියන් බොහෝම ගෞරවයෙන් බුදුහාමුදුරුව පිළි අරගෙන ඒ ආවාසයක් හදලා ටික කාලයක් උපස්ථාන ආදී දේවල් සිදු කරලා තියෙනවා. මේ පාටලි ගම පිළිබඳව බුදුහාමුදුරුවන්ගේ දේශනා හා අනාවැකි ගණනාවක් තියෙනවා. මේ මිනිස්යන්ට දේශනා කරපු ධර්මයේ මේ ගිහි පින්වතුන්ට ඉතාම වටිනා ධර්ම කොටස් අන්තර්ගත වෙනවා. එහි එක අනාවැකියක් තමයි බුදුහාමුදුරන්ගේ මේ පාටලි ගාම නගරේ කවදා හරි ගින්නෙන් විනාශ වෙනවා කියන්නේ. ඇත්තට මේක සිදු වෙලා තියෙනවා පසු. ඊළඟට තව දෙයක් තමයි මේ නගරයේදී බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා ආනන්ද හාමුදුරුවන්ට මේ නගරය නිර්මාණය කරන මේ සුනීදා වස්සකාර කියන මහයමතුරුන්ගේ උත්සාහය තුල මේ නිර්මාණය වෙන අලුත් ගෙවල් දොරවල් වලට දෙවියන්ගේ බැල්මක් යෙදිලා තියෙනවා කියලා. ඒ පිළිබඳවත් ඒ සූත්‍රය අන්තර්ගත වෙනවා. මෙහෙම මේ අපි හිතන්නේ නැති කොටස් විශාල සංඛ්‍යාවක් බුදුහාමුදුරන්ගේ ජීවිත කතාව තුළින් ගොඩනැගෙන පැහැදිලි වෙන ඓතිහාසික කරුණු රාශියක්ම මේ පාටලි ගාම නගරයේදී දේශනාවල අන්තර්ගත වෙලා තියෙනවා. දැන් අපිට අද මාත්‍රිකා වෙලා තියෙන්නේ මේ ගිහි පින්වතුන්ට උපාසක උපාසිකාවන්ට බුදුහාමුදුරෝ දේශනා කරපු සුවිශේෂී දේශනාවක් වන උපාසක අවවාදයයි. මේ පිළිබඳව මහා පරිවිනිබ්බාන සූත්‍රයේ පමණක් නෙවෙයි මේ සූත්‍රයේම වෙන ත්‍රිපිටකයේ වෙනත් තැන්වල වෙනත් සූත්‍ර විදිහටත් අන්තර්ගත වෙලා තියෙනවා වටිනාකම වැඩි නිසාවේ. දැන් අපි සලකලා බලන්න ඕනේ බුදුහාමුදුරු මේ දේශනාව මේ සුනීද ඒ වගේම වස්සක්කාර කියන මහයමතිවරු දෙදෙනා ඇතුළුව පාටලිගාමේ සියලුම දෙනාට එක්තරා දේශනාවක් කරනවා මේ උපාසක උපාසිකාවන්ට සීලයෙන් ලැබෙන ආනිසංස සීල සම්ප්‍රදායෙන් ලැබෙන ආනිසංස මේ ආනිසංස පහක් ගැන මේ දේශනාවේ අන්තර්ගතයි එතකොට සීලේ ආනිසංස පහක් ඒ සීලේ ආනිසංස පහ සටහන් වෙන්නේ පළවෙනි ආනිසංසය තමයි මහන්තම් භෝගක්ඛන්තං අධිගච්ඡති මේ සිල්වත් මිනිසෙකුට තමන්ගේ ජීවිත කාලයේ අවසාන වෙනකොට විශාල භෝග නැත්නම් ධන දාන්නෙන් ආඩ්‍ය වීමක් අනික් කෙනාට වැඩිය ලැබෙනවා කියන එක. ඒකයි පළවෙනි ආනිසංසය. මහන්තම් භෝගක්ඛණ්ඩං අධිගච්ඡති. දෙවෙනි ආනිසංසයේ විදියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කල්යාණෝ කිත්තිසද්දෝ ආබුග්ගච්ඡති. ඒ කියන්නේ සමාජයක මිනිස්සේ ජීවත් වෙනකොට තමන් ඇසුරු කරන ලොකු කුඩා උසස් පහත් ભેදයකින් තොරව ඇසුරු කරන තවත් මිනිස්යන් අතර සමාජය අතර කීර්ති නාමයක් කීර්ති නාමයක් ඒ වගේම පිළිගැනීමක් ඒ සිල්වත් උපාසක උපාසිකාවන්ට ඇති වෙනවා මේක දෙවෙනි ආනිසංශයයි තුන්වෙනි ආනිසංශය විදිහට බුදුහාමුදුරුවෝ සිල්වතෙක්ගේ සිල්වත කොට ලැබෙන තුන්වෙනි ආනිසංසය විදිහට දේශනා කරන්නේ විසරදෝ උපසංකමති. ඒ තමන් ජීවත් වෙන සමාජය තුළ වයස ભેදයකින් තොරව ඒ මනුස්ස ප්‍රජාව විසරදකමකින් අර සිල්වත් පුජ්‍යලයා හඳුනා ගන්නවා. ඒ කියන්නේ අනික් අයට වැඩිය දැනුමක් තේරුමක් ඒ වගේම යමක් කරන අවවාදයක් ගන්න සුදුසු ආදී වශයෙන් ඒ තමන්ගේ සමාජයේ ජීවත් වෙන සමාජය තුල පිළිගැනීමක් විසරද වීමක් සිදු වෙනවා මේ සිල්වත් පුජ්‍යලයාට. ඒක තමයි තුන්වෙනි ආනිසංසය. හතරවෙනි ආනිසංසය විදිහට බුදුහාමුදුරු දේශනා කරන්නේ සිල්වත් පුජ්‍යලයාගේ අසම්මුල් හෝ කාලං කරෝති. මෙය ජීවතුන් අතර සිටන විට සිදුවෙන දෙයක් නෙමෙයි. මරණාසන්න මොහොතේදී මේ සිල්වත් පුජ්‍යලයාට ලැබෙන ආනිසංශයක්. මරණ මොහොත එක්ක සම්බන්ධ දෙයක්. ඒ කියන්නේ මිනිස්යාන්ට මැරෙන්න පුළුවන් කල්පනාව නැතුවත් මැරෙන්න පුළුවන්. එතකොට ඒකට කියනවා ඒ කල්පනාව නැතුව මැරීමයි ඒ වගේම සිහි කල්පනාව තියාගෙන මිනිසියෙක් විදිහටම මැරෙන්නත් පුළුවන්. එතකොට මේ මරණ දෙකක්. මේ මරණාසන්න මොහොතේදී මිනිසයාට සිදුවෙන විපර්යාස දෙක. එතකොට මේ සිල්වත් පුජ්‍යලයාට තියෙන ආනිසංශයක් තමයි අසම්මුල් ලෝක අලංකරෝති. ඒ කියන්නේ සිහි මුලාවෙන් මරණයටපත් වෙන්නේ. එතකොට දුස්සීලයා හුඟා කියලාට සිහි මුලා වෙලා තමයි මරණයටපත් වෙන්නේ. මේකත් සීලව සීල සම්ප්‍රදාය නැත්නම් පංචශීල රැකීමෙන් ලැබෙන ආනිසංශයක්. එතකොට පස්වෙනි ආනිසංශය මරණයෙන් පස්සේ ලැබෙන එක. මේ ආනිසංශය බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කායස බේදෝ පරණ පරං මරණං සුග්ගතින් සග්ගන් ලෝකේ උප්පජ්ජති. ඒ කියන්නේ දැන් හතරවෙනි ආනිසංසයේ විදිහට සිල්වත් පුජ්‍යලේකුගේ බුදුහාමුදුරු දේශනා කරනවා අසම්මුල් හෝ කාලං කරෝති. සී කල්පනාවෙන් යුක්තව මරණයටපත් වෙනවා. පස්වෙනි ආනිසංසයේ ඒ මරණයටපත් වෙච්ච සිල්වතා සග්ගන් ලෝකේ උප්පජ්ජති. එතකොට මරණයෙන් පස්සේ නැවත මේ සංසාරේ උපදින්නේ කාම සුගති කියන සංසාරයයි. කාම සුගති කියන්නේ මෙතෙන්දී manussත්වය හෝ දේවත්වයේ තුලයි. එතකොට සතරපාය හඳුන්වන්නේ කාම දුගති කියලා. එතකොට පංචිල් ආරක්ෂා කරන පුජ්‍යලයේ ඒ පංචිල් ආරක්ෂා කරනකොට සීකල්පනාවේ මරණයටපත් වෙලා ඒ වගේම manussත්වය හෝ දේවත්වය කියන කාම සුගති ලෝකේ උපදිනවා කියන එක පස්වෙනි ආනිසංශයයි. මෙන්න මේ ආනිසංශ පහ සිල්වත් මිනිසෙකුට ලැබෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා අර පාටලි ගාමේ. ඒ වගේම වෙනත් සූත්‍රවල ත්‍රිපිටකයේ නොඑක් තැන්වල මේ පැහැදිලි කිරීම තියෙනවා. දැන් මේ පිළිබඳව මේ සදහවත් පින්වතුන් හැමදෙනාම සලකා ගන්න ඕනේ මේ උපාසක උපාසිකාවන්ට. බුදුහාමුදුරෝ දේශනා කරපු සුවිශේෂී දේශනාවක් මේක. මේ සිල්වත් වීම, පන්සිල් ආරක්ෂා කිරීම තමයි මෙහිදී ප්‍රධාන වශයෙන් සලකන්නේ. ඒකට පන්සිල් ආරක්ෂා කිරීම තුළ දැන් සමාජයේ පිළිගැනීමක් තියෙනවා පන්සිල් කඩන අයට තමයි ධන දාන්නේ භවභෝග ලැබෙන්නේ කියලා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙම නෙමෙයි. සිල්වත් අයට තමයි මේ ලැබෙන්නේ ධන දාන්න. මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති. එහෙනම් අපි දකින දුස්සීලකමෙන් මේ ධන දාන්නේ එකතු කරන අයගේ ස්වභාවය ගත්තම බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධ වෙනවා. අපිට ඒක සලකලා බැලුවොත් හොඳට නිරීක්ෂණය කරොත් සමාජය තුලින් දකින්න හම්බ වෙනවා. ඇත්තටම ධනවත් වෙලා හිටියට එයාගේ මූලික කාලයක නැත්නම් එක කාලයකදී මේ විදියට තිබුණාම තිබුණාට පස්සේ නොඑක් විදිහේ සමාජීය වශයෙන් හා ආර්ථික වශයෙන් ඒ කුජලයා පිරිනව. ඒ වගේ දෙයක් තමයි මේ දුස්සීලයට වෙන්නේ. දුස්සීලකමෙන් ධන දාන්නේ, භවභෝග කොච්චර ලැබුවත් මිනිස්යාට තමන්ගේ ජීවිත කාලයටම ඒක යොදා ගන්නවත් හැකියාව නැහැ. දැන් ඒක දකින්න හම්බෙන නමුත් සමාජයේ හුඟක් වෙලාවට දකින්නේ ඔකේ විරුද්ධ දේ අපි දකින්නේ දුස්සීල ගමෙන් ජීවත් වෙන අයට වැඩියෙන් මිල මුදල් තියනවා කියලා. ඒකට බුද්ධ දේශනාවට විරුද්ධ දෙයක් මේ. දැන් මේ විදිහේ මේ දේශනාවක් බුදුහාමුදුරුව පවත්වන්න මේ පාටලීගාමේදී බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඒ අලුතෙන් නිර්මාණය වෙන මේ පාටලි ගාමයට එන සදහැවතුන් නැත්නම් මේ උපාසක උපාසිකාවන් ගේ ජීවිත தත්ත්වය හොඳින් ළඟා හිටවන්න සමාජීය වශයෙන් Tamanට manussත්ය ආරක්ෂා කරගෙන කාම සුගති தත්ත්වය ආරක්ෂා කරගන්න සුදුසුම දේ සීලය වශයෙන්. දැන් මේ සීලය නොමැතිව කවදාවත් එතකොට කිසිම කෙනෙකුට ඉදිරියට මනුස්සත්වයවත් ආරක්ෂා කරන්න හැකියාවක් නැහැ. දැන් අපි සලකා බලන්න ඕනේ බුදුහාමුදුරන්ගේ දේශනාවල ශික්ෂා තුනක් තියෙනවා. ඒ ශික්ෂා තුන සීල ශික්ෂාව හා සමාධි ශික්ෂාව ඒ වගේම ප්‍රඥා ශික්ෂාවයි. එතකොට මේ පංචශීල් රකින්න විහි ශ්‍රාවකයාගේ සීල ශික්ෂාවක් තියෙනවා. ඒ සීල ශික්ෂාව විතරක් පංචශීල් රැකගෙන ඉන්න මිනිස්සෙකුට විතරක් පන්සිල් රකින්න උපාසක උපාසිකාවන්ට සමාධි ශික්ෂාවක් නැති වුණත් ඒ ජීවිත කාලයේ තුලදී ලැබෙන ආනිසංස පහ තමයි මේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ ආනිසංස පහ අපි විග්‍රහ කරලා බැලුවොත් මේ ජීවිත කාලය තුලදී ආනිසංස තුනකුත් මරණාසන්න මොහොතේ එක ආනිසංසයකුත් මරණයෙන් පස්සේ තවත් ආනිසංසයකුත් වශයෙන් මේ සීල සම්පදායේ ආනිසංස පහ වෙන් වෙනවා. ජීවිත කාලය තුලදී තමන් ගත කරන ජීවිතය තුලදී ඒ සමාජය තුලින් තමන්ට ලැබෙන්නේ ආනිසංස තුනයි. ඒ තුන තමයි මහන්තම් භෝගක්ඛන්තා කන්දං අධිගච්ඡති. බොහෝ භවභෝග වලට උරුමකම් කියන පුජ්‍යලේ බවට හැරෙනවා සිල්වතා. ඒ ධාර්මිකව හම්බ කරන කාරණේ හිමිකාරයෙක් බවට හැරෙනවා මොකද ව්‍යාජයෙන් හම්බ කරන දේ අනික් රජයට හෝ වෙනත් දඬුවම් වශයෙන් දෙන්න වෙනවා. ඒකට සිල්වතෙකුට එහෙම වෙන්නේ නැහැ. ඔන්න මේ ජීවිත කාලයේදී Taman ජීවත් වෙන කාලය තුලදී ලැබෙන ආනිසංශයක් ඒක. ඒ වගේම ජීවිත කාලය තුලදී තව ආනිසංශ දෙකක් ලැබෙනවා. ඒ දෙක තමයි ඒ සමාජයේ ගත කරන ප්‍රදේශයේ ගම වෙන්න පුළුවන් රට වෙන්න පුළුවන් ඒ ප්‍රදේශය තුල කල්යාණෝ කිත්තිසද්දෝ ආබුග්ගච්ඡති. ඒ කියන්නේ ඒ සමාජය තුලින් පිළිගැනීමක් ඒ වගේම කීර්ති ප්‍රශංසා ලැබීමක් ඒ පුජ්‍යලයාට සිල්වත් පුජ්‍යලයාට ලැබෙනවා. ඒකත් ජීවත් වෙනකොට ලැබෙන ආනිසංශයක්. තුන්වෙනි ආනිසංශයේ විදිහට වෙන්නේ විසරද උපසංකමති. ඒ ජීවත් වෙන කාලයේදී ලැබෙන එක. ඒ සමාජයේ තමන් අඩු අයසේ වුණත් සිල්වත් පුජ්‍යලයේ කියන දේ අනික් අය පිළිගන්නවා. ඒ වගේම උපදේශ පිළිගදින්න කැමති වෙනවා. එයා හොඳ කෙනෙක් කියලා උසස් කෙනෙක් කියලා අවවාද අනුශාසනා ලබා ගන්න අනික් සමාජයේ අය එනවා. ඒ ව්‍යාජ ලෙස එනවා නෙමෙයි. අවංකව ඒ දේ කරනවා. ඒකට මෙන්න මේ ආනිසංස තුන. ඒ කියන්නේ භෝග සම්පත් ලැබීම ජීවත් වෙනකොට සිදුවෙන දෙයක්. ඒ වගේම සමාජය තුළ කීර්ති ප්‍රශංසා ලැබීමත් ජීවත් වෙනකොට සිදු වෙන දෙයක් මරණයෙන් පස්සේ තියෙන දෙයක් නෙවෙයි. ඒ වගේම අනික් අය උපදේශ පතනයක අවවාද ගන්න එක විසරද කෙනෙක් විදිහට පිළිගන්න එක ජීවත් වෙනකොට සිදු වෙන දෙයක්. මෙන්න මේවා තමයි ජීවත් වෙන අවස්ථාවේදී පන්සිල් රැකීමෙන් පවා ඊට උසස් සීලයක් රකින්නකොට ඊට වැඩිය මේ ප්‍රබල වෙනවා. ඒ විදිහට මේ පංචශීල් රැකීමෙන් පවා ජීවත් වෙනකොට ලැබෙන ආනිසංස තුන. හතරවෙනි ආනිසංසය ලැබෙන්නේ ජීවත් වෙනකොට නෙමෙයි ජීවිතයේ අවසාන මොහොතේදී. අවසාන මොහොත කියන්නේ මරණය. මේ මරණයේදී ලැබෙන ආනිසංසය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අසම්මුල්ලෝ කාලං කරෝති. සිහි මුලාවකින් තොරව පුණයටපත් වෙනවා. මේ ප්‍රබල ආනිසංසයක්. මේ සිහිමුලාවෙන් මරණයටපත් වෙනවා කියන්නේ මේ ජීවිතයක් පිළිබඳව අවිනිශ්චිතම අවස්ථාවක්. මේ සිහි මුලාව තුලින් තමයි හුඟක් වෙලාවට සතර පායේ දොරටුව විවෘත වෙන්නේ. ඒතර සිහි මුලාවක් නැතුව මරණයටපත් වෙන්න මිනිස්සෙකුට පුළුවන් නම් එයා මිනිස්සෙක් බවටම අඩුගාන මනුස්සත්වයක් ආරක්ෂා කරගෙන මැරෙනවා. එනිසා මේ සිහි මුලාවකින් තොරව මිනිස්සෙකුට කවමදාවත් ආමිෂ පින්කම් කරා කියලා සිහිමුලාවකින් තොරව මැරෙන්න පුළුවන් කියලා බුද්ධ දේශනාව තුල නෑ. සිහිමුලාවකින් තොරව මැරෙන්න පුළුවන් වෙන්නේ එකම එක මිනිසයාටයි. ඒ මිනිසයාගේ ගුණය මොකද්ද? සිල් රැකලා තියෙනවා. පංචිල් රැකලා තියෙනවා. ඒක අනික් අය ගැන අපිට උනත් සිහිමුලාව කියන නිර්වචනය බුද්ධ නිර්වචනය බුදුහාමුදුරන්ගේ නිර්වචනයයි අපි දන්නේ නිර්වචනයයි දෙකක් වෙන්න පුළුවන්. අපි දන්නේ වෛද්‍යවරුන්ගේ නිර්වචනය, බුද්ධ බුදුහාමුදුරන්ගේ නිර්වචනය සිහිමුලාවටපත් වෙන්න, පත් වෙන්න නැතුව මැරෙන්න පුළුවන් මිනිසෙක් ඉන්නවා නම් එයා සිල්වතෙක් කියන එකයි. සිල් ආරක්ෂා කරපු කෙනෙක් දුස්සීලෙකුට ඒක අවිනිශ්චිතයි. ඒක සමාජයේ දැනගන්න ඕන. එතකොට ඒ එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ ධර්මය අපිට ඉගෙන ගන්න හම්බෙන්නේ මෙන්න මේ අවිනිශ්චිත භාවය ජීවිත මරණය මරණයෙන් කෙලවර වෙන අපේ ජීවිතය මේ මරණ මොහොතේ සිහිමුලා වීම තුළ අපිට සිදුවෙන දේ අවිනිශ්චිත භාවයකටපත් වෙනවා. සිහිමුලාවෙන් තොරව සිහිමුලාවක් නැතුව මරණ මිනිසයා අඩුම ගාන manussත්වය ආරක්ෂා කරගන්නවා. ඒකේ තේරුම මොකද්ද? ඊළඟට උපදින්නේ නැවත මිනිසෙක් විදියට. ඒක සිහිමාවෙන් තොරව මරණයටපත් වුණොත් ඒ සිල්වතෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක්. අනික් පැයට එහෙම බලෙන් මේ මොහොත ගන්න බෑ. මේ සංසාරයේ පවතින්නේ න්‍යාම ධර්ම පහක් අනුව සිහිමුලාව සිදු වෙනවද නැද්ද කියන එක තීන්දුව වෙන න්‍යාමය තමයි ධම්ම න්‍යාම. ඒතර ධම්ම න්‍යාම, කම්ම න්‍යාම, චිත්ත න්‍යාම. මේ න්‍යාම ධර්ම තුනේ එකතුවෙන් තමයි සිහිමුලාවටපත් වෙනවද නැද්ද කියන එක තේරුම් වෙන්නේ. ඒ වගේම සිහිමුලාවක් කියන එකක් මරණාසන්න මොහොතකට බීජ නියාමයේ ඍතු නියාමයේ බලපාන්නේ නැහැ. ඒ කියන්නේ සිහි මුලාව කියන එකට රඳා පවතින්නේ නියාම ධර්ම තුනක්. නියාම ධර්ම පහක් තියෙනවා. ඍතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම. ඒකට සිහි මුලාවද නැද්ද කියන එක තීන්දුව කරන ප්‍රධානම නියාම ධර්ම තුන ටික තමයි කම්ම නියාම, චිත්ත නියාම හා ධම්ම නියාම. මෙන්න මෙතෙන්ට මුහුණ දෙන්න සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් එකම පුජ්‍යලයා සිල්වතා කියලායි බුදුහාමුදුරුවන් බුද්ධ ඥාණයෙන් දේශනා කරන්නේ. එතකොට සීලයේ ආනිසංස මේ. ඊළඟට මේ සීලයේ ආනිසංස පස්වෙනි ආනිසංසය මේ ජීවිතය හෝ මරණාසන්න මොහොතේදී බලපාන එකක් නෙවෙයි. මේ පස්වෙනි ආනිසංසය බලපාන්නේ මරණයෙන් පස්සේ. මරණයෙන් පස්සේ උප්පත්ති කතාව ගැනයි පස්වෙනි ආනිසංසය තියෙන්නේ. ඒ උප්පත්ති කතාවේදී මරණයෙන් පස්සේ දීමුලා වෙලා මැරුණ නැත්නම් මිනිස්සෙක් අනිවාර්යයෙන්ම සග්ගන් ලෝකේ උප්පජ්ජති. පස්වෙනි ආංශංශය. ඒ කියන්නේ ස්වර්ගයේ උපදිනවා. ස්වර්ගය කියලා මෙතෙන්දි පැහැදිලි කරන්නේ කාම සුගතිය. සග්ගන් ලෝක කියන්නේ කාම සුගතිය. කාම සුගතියට අයත් වෙන්නේ සංසාරේ manussත්වය හා දේවත්වයයි. එහෙනම් දෙවියෙක් වෙන්නත් සිල් රැකෙන්න ඕනේ. මිනිසෙක් වෙන්නත් සිල් රැකෙන්න ඕනේ. ඒතර සිල් රකින්න අඩු ගන්න පන්සිල්වත් රැකෙන්න ඕනේ. ඒතර පන්සිල් රකින්න මිනිස්සේ දෙවියෙක්ගේ ගුණ හෝ මිනිස්සෙක්ගේ ගුණ තියෙනවා. දැන් පන්සිල් රකින්න මිනිස්සය තමයි දිව්‍ය ලෝකේ උපදින්නේ. මේක දන්නවා බුදුහාමුදුරෝ දේශනා කරත් නැතත් දන්නවා සත්පදීයෝ. ඒක නිසාවෙන් සත්පදීයෝ පන්සිල් රකින මිනිසයන්ට උදේහවස වඳිනවා කියලා. හේතුව මොකද? පංචිල් රකින මිනිස්සෙක්මයි දිව්‍ය ලෝකයේ උපදී. ඒකට තමන්ගේ අනාගත සමාජිකයන්ට තමයි මේ ශක්‍ර දෙවියෝ ගරු කරන්නේ. පංචිල් කන්න මිනිස්සෙකුට දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබෙන්න බෑ. එතකොට මේ වගේ දිහා බැලුවම මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ ගිහි උපාසක උපාසිකාවන්ට මේ ලැබුවා වූ manussත්වය හොඳින් ගෙවලා මේ සංසාරයේ ඉදිරියේදී නිවන් දැකීම කියන කමේ නෙවෙයි සංසාර විමුක්තිය ගැන නෙවෙයි මේ දේශනා කරන්නේ සංසාරයෙන් හොඳ සංසාරයක් ලබා ගන්න ක්‍රමයයි. දැන් අපි මේ සූත්‍රයේ එක්කම ඊළඟට සලකා බලන්න ඕනේ අපිට බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ තියෙනවා ශික්ෂා තුනක්. මම ඉස්සෙල්ලත් මතක් කරා. ඒ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාවයි. දැන් මේ සීල ශික්ෂාවේදී ගිහි පින්වතුන්ට අවශ්‍ය කරන සීලය පංච සීලයයි. එතකොට සමාධි ශික්ෂාවක් වඩන්නේ නැති ප්‍රඥා ශික්ෂාවක් වඩන්නේ නැති සාමාන්‍ය ඕනම මිනිසෙක් ආගම් ભેදයකින් තොරව කුල ભેදයකින් තොරව ගැහණු පිරිම් ભેදයකින් තොරව උගත් නූගත් ભેදයකින් තොරව ජාති ભેදයකින් තොරව පන්සිල් රැකීම තුල ලැබෙන ආනිසංස පහයි මේ පැහැදිලි කරේ මේ ආනිසංස පහ ආගම් ભેදයකින් තොරව මිනිස්යාට ලැබෙනවා පංචශීල ආරක්ෂා වෙනවා. ඒ වගේම ගැහණු පිරිම් ભેදයකින් තොරව ලැබෙනවා. ඒ වගේම උගත් නුගත් ભેදයකින් තොරව ලැබෙනවා. පොහොසත් දූපත් දුප්පත් ભેදයකින් තොරව ලැබෙනවා. ඒ වගේම ආගමික ભેදයකින් තොරව ලැබෙනවා. ඒ වගේම කුල ભેදයකින් තොරව, ಜಾති ભેදයකින් තොරව මිනිස්යාට ලැබෙනවා. මේක තමයි බුද්ධ දේශනාව. එහෙම නැතුව අපි බෞද්ධයෝ හින්දා පන්සිල් රැක්කම එක ආනිසංසයකුයි. බෞද්ධයෙක් නොවන අය පන්සිල් රැක්කම තව ආනිසංසයක් කියලා බුද්ධ දේශනාවේ නෑ. පන්සිල් රකින්නවා නම් ඕනම මිනිසියෙකුට මෙන්න මේ ආනිසංස පහ ලැබෙනවාමයි. එතකොට ඒ සීලේ ආනිසංසයි. දැන් බලන්න ඕනේ බෞද්ධයාගේ වෙනස මොකක්ද? අනිවාර්යයෙන් මේ ටික තියෙන්න ඕනේ. මේ සීල ශික්ෂාවට තියෙන්න ඕනේ බෞද්ධයෙක් සැබෑ බෞද්ධයෙක් වෙන්න බුදුහාමුදුරන්ගේ ඍජු ශ්‍රාවකයෙක් වෙන්න ඊට හා ශික්ෂා දෙකක් සම්පූර්ණ කරන්න වෙනවා. ඒ ශික්ෂා දෙක හඳුන්වනවා සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂා. දැන් කවුරු හරි මිනිස්සේ ඔය සීලයේ ඉඳලා ඒතකොට සීලයේ ආනිසංස ඔය පහනේ ලැබෙන්නේ. ඒ ආනිසංස පහල් ලැබෙනවා සීලෙන්. ඒ සීලයක ඉන්නේ නැතුව එයා බුදුහාමුදුරෝ දේශනා කරපු සමාධි ශික්ෂාවක් වඩනවා. මේ සමාධි ශික්ෂාව වඩනකොට මොකද වෙන්න ඕනේ? මේ ආනිසංසවල වෙනසක් වෙනවා. ඒ ඒක මේ සූත්‍රයේ අඩංගු නැතුවට ත්‍රිපිටකයේ තියෙන අනිකුත් සූත්‍ර එක්ක සංසන්දනය කරලා බැලුවම අවබෝධ කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ දේශනාවලින් සමාධි ශික්ෂාව වැඩුවොත් මිනිස්සේ සමාධි ශික්ෂාව කියන්නේ සීල් රැකලා විතරක් නිකන් ඉන්න කෙනෙක් නෙමෙයි. සමත භාවනාවක් හෝ විදර්ශනා භාවනාවක් ප්‍රගුණ කරන්න පුරුදු වෙන කෙනෙක්. ඒතර සීලයෙන් ආනිසංස පහයි ලැබෙන්නේ. ඒක අත්‍යවශ්‍යයි භාවනාවක් කරන් සමාධි ශික්ෂාවක් කරන්න. නමුත් ආද සමාජයේ දිහා බැලුවම මේ පන්සිල් රකින්නවත් උත්සාහවන්ත නොවන සමාජයක් බහුතර වශයෙන් තියෙන්නේ. එතකොට ඒ ඒ සුළුතරිය වුණත් ඒ සමන් රකින්න පංචශීල ප්‍රතිපත්තිය තියාගෙන බුදුහාමුදුරෝ දේශනා කරපු බුදුගුණ භාවනාදී භාවනා ප්‍රගුණ කරන්න පුරුදු වුණොත් මේ ආනිසංස වලට මොකද වෙන්නේ කියලා අපිට අනික් සූත්‍රයක සංසන්දනය කර හැකි. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරේ පාටලී ගාමේදී මේ සීලේ ආනිසංස පමණයි. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ වටහා ගන්න පුළුවන් වෙන්න සමාධි ශික්ෂාව වැඩුවොත් මේ ආනිසංස වලට මොකද වෙන්නේ කියලා ධර්මානුකූලව කරුණු කීපයක් සලකා බලමු. සමාධි ශික්ෂාව වැඩුවොත් ඒ කියන්නේ භාවනාවට පුරුදු වුණොත් මිනිස්සේ එයා සීලයක් අනිවාර්යයෙන්ම තියෙන කෙනෙක් වෙන්න ඕනේ. මේ සමාධි ශික්ෂාව වඩන වඩන්න වඩන්න manussත්වයේ තුල ගෘහස්ත භාවය අහක් වෙන්න ඕනේ. සාමාන්‍ය සමාධිය විතරක් වැඩුවොත් සීලයත් එක්ක සමාධිය විතරක් වැඩුවොත් ගෘහස්ත භාවය අහක් වෙනවා. ඒකෙන් එන්නේ මොකද්ද? පැවිදි භාවය. තපස් ස්වરૂපයකටපත් වෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ බෝධිසත්ව කාලයේදී ලැබුණු ගුරුවරු වන උද්දකාරාම පුත්‍ර ආලාරකාලාම වගේ අය සමාධි ශික්ෂාවක් වඩපු අය. ඒ සමාධි ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රගුණ කරෝ සමත භාවනාවලින් ඇත්තට මෙයා ගෘහස්ත නෙවෙයි පැවිදි පුජ්‍යලයක් බවට හැරෙනවා. මේ සමාධිය වැඩෙන්න වැඩෙන්න වෙන සිදුවෙන දෙයක් ඒක. ඒකට ඒ සමාධිය වැඩෙන්න වැඩෙන්න මේ සීලේ ආනිසංසවල පළවෙනි ආනිසංසය ටික ටික අහිමි වෙනවා. පළවෙනි ආනිසංසය අහිමි වෙනවා. පළවෙනි ආනිසංසය මොකද්ද? මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති. විශාල ධනදාන්‍ය වලට මිල මුදල් වලට හිමිකාරයෙක් බවට හැරෙන එකක් සීලය ආනිසංසයක්. නමුත් සමාධිය වඩනකොට මේ ආනිසංසය විතරක් අහක් වෙනවා. මේ ආනිසංසය අහක් වෙනවා. හැබැයි ඊගාව ආනිසංස අහක් වෙන්නේ. ඊගාව ආනිසංස කියන්නේ මොනවද? කල්යාණෝ කීර්ති සද්දෝ ආබුග්ගච්ඡති කියන්නේ මේ කියන්නේ ඉන්න සමාජයේ කීර්ති ප්‍රශංසා වලට සමාධිය වැඩන්න වඩන්න ඒක වැඩි වෙනවා. සීලයට වැඩි වැඩි වෙනවා. ඒ වගේම විචාරද උපසංකමති ඒ අනුන් අවාද අනුශාසනා පිළිගන්න පුජ්‍යලේ බවට හැරෙන එක සමාධි ශික්ෂාවයි සීල ශික්ෂාවයි දෙකම තියෙන කෙනාට සීල ශික්ෂාව විතරක් තියෙන කෙනාට වැඩිය වැඩි වෙනවා. ඒක තමයි බෝධිසත්වයේ පබා උපදේශ ගන්න උද්දකාරාම පුත්‍ර වගේ තාපසේ ළඟට ගියේ. ඒ ගුණය වැඩි වෙන නිසා ඒකම තව දෙයක් සිදු වෙනවා අර අවසානයේදී අසම්මුල්ලෝ කාලංකරෝති කියන එකත් සීලේ ආනිසංශයක්. සමාධිය වඩන්න වඩන්න මෙය තව තවත් ස්ථාවර වෙනවා. මරණ මොහොත ස්ථාවර සිහි මුලාවකෙන් තොරව මැරෙන්න පුළුවන් හැකියාව සීල ශික්ෂාවයි සමාධි ශික්ෂාවයි දෙක තියෙන කෙනාට වැඩි. ඊළඟට සමාධි ශික්ෂාවේ හරියට වඩලා ඒ ඒ කියන මානසික ස්වરૂපයෙන්ම සමාධියකින්ම මරණයටපත් වුනොත් පස්වෙනි ආනිසංශය අවලංගු වෙනවා. සීලෙන් ලැබෙන පස්වෙනි ආනිසංශය තමයි කායස්ස බේදා පරං මරණං මරණා සුග්ගතින් සග්ගන් ලෝකේ උපජ්ජති. ඒ කියන්නේ සිල්වතේ පන්සිල් රැකගෙන හිඳලා සිහිමුලාවකෙන් තොරව මරණයටපත් වුණොත් එයා ස්වර්ගයේ උපදිනවා. ඒ කියන්නේ කාමසුගති ලෝකයේ උපදිනවා. නමුත් සමාධි ශික්ෂාවක් වඩලා එයා සිහි කල්පනාවෙන් මරුණොත් එයා දිව්‍ය ලෝකේ හෝ මනුෂ්‍ය ලෝකේ උපදින්නේ නැහැ. උපදින්නේ බ්‍රහ්ම ලෝකේ. එතකොට සමාජ ශික්ෂාවයි සීල ශික්ෂාවයි දෙකම මිනිස්සෙක් වැඩුවොත් මේ ආනිසංශ පහේ සිදුවෙන සංශෝධන තමයි මම මේ වෙන වෙන සූත්‍ර අනුව පැහැදිලි කරේ. ඒ සංශෝධන වල සීල ශික්ෂාවෙන් ලැබෙන ආනිසංශ පහෙන් පළවෙනි ආනිසංශය අහිමි වෙනවා මොකද තාපසයන්ට ධන දාන්නේ නැහැ. තපස්කම කියන්නේ ඒවා අතහැරීම, ගිහි ජීවිතය අතහැරීම. ඒකට පළවෙනි ආනිසංශය යාට අදාළ නැහැ, වැඩකුත් නැහැ. එහි වටිනාකමකුත් නැහැ. ඒ වගේම පස්වෙනි ආනිසංසය එතකොට සංශෝධනය වෙනවා අර කාම සුගති ලෝකයේ උපදින එක වෙනුවට බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. දැන් ඔන්න ඔක තමයි සාමාන්‍ය මිනිස්සේ සීලය හා සමාධිය කියන දෙක වැඩුවාම ලැබෙන ප්‍රතිඵල. දැන් බලමු බුදුහාමුදුරු දේශනා කරපු ප්‍රඥා ශික්ෂාව වඩපු. ඒකට ශික්ෂා තුනක් වඩපු ගිහි හෝ පැවිදි. ශ්‍රාවකයෙක්ගේ தත්ත්වය මොකක්ද? එතකොට මේ ගිහියට පුළුවන් පංචශීල ප්‍රතිපත්තියේ ඉඳලා බුදුහාමුදුරෝ දේශනා කරපු සමාධි ශික්ෂාවයි ඒ වගේම ප්‍රඥා ශික්ෂාවයි දෙකම එකට යන්නේ. මේ සමාධි ශික්ෂාවයි ප්‍රඥා ශික්ෂාවයි දෙකම වැඩෙන්නේ භාවනාවලින්. එතකොට සමාධි ශික්ෂාව විතරක් වැඩෙන භාවනා බුදුහාමුදුරෝ දේශනා කරනවා සමත භාවනාව කියලා. සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව කියන දෙකම එකට වැඩෙන භාවනා කියනවා සතිපට්ඨාන භාවනාව. ඒකින්ද සතිපට්ඨාන භාවනාව හඳුන්වනකොට මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒකායන අයම්බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. ශෝක පරිද්දවාණං සමතික්කමාය. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන ඒකම මඟ. සංසාර විමුක්තිය ලැබෙන එකම මාර්ගය සතිපට්ඨානෙ වැඩිම. ඒ කියන්නේ මේ එකම මාර්ගය කියන්නේ සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව වැඩෙන එකම මාර්ගය දෙකම එකට වැඩෙන මාර්ගය මහා වැඩෙන මාර්ගය වෙන්නේ සතිපට්ඨාන භාවනාවයි. දැන් එවැනි සතිපට්ඨාන භාවනා ක්‍රමයක් ගිහියෝ පැවිදි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකේ ඒ ගෘහස්ත ජීවිතය හෝ පැවිදි ජීවිතය ගත කරමින්ම වඩනවා නම් මොකද වෙන්නේ? අර ආනිසංස වලට සිදු වෙන්නේ මොකද්ද කියලා බලන්න දැන් මේ ප්‍රඥා ශික්ෂා වැඩිවීමෙන් තම ලැබෙන ඵල තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග ඵලවලට පත්වීම. මේ ප්‍රඥා ශික්ෂාවෙන් ලැබෙන ආනිසංසය. ඒත් සෝවාන් පුජ්‍යලියෝ දැන් අපි දන්නවා සෝවාන් පුජ්‍යලයෝ ගිහියොත් ඉන්නවා පැවිද්දොත් ඉඳලා තියෙනවා. අතීතයේ. එතකොට ඒ සියලුම සෝවාන් පුජ්‍යලයෝ ගිහි වුණත් එකයි පැවිදි වුණත් එකයි මේ ශික්ෂා තුනම සම්පූර්ණ වෙලා තියෙන මේ මට්ටමේ. එතකොට ඊට වැඩි ඉහළ මට්ටමකින් මේ ශික්ෂා තුනම සම්පූර්ණ වීමෙන් තමයි සකදාගාමි තත්ත්වයටපත් වෙන්නේ. සීල සමාධි ප්‍රඥා. ඒ වගේම අනාගාමි තත්ත්වයටපත් වෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන අර ඊටත් ඉහළ මට්ටමකටපත් වීම. ඒ වගේම රහතන් වහන්සේ බිහි වෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන කේවල தත්වයෙන් පරිපූර්ණ වශයෙන් සම්පූර්ණ වීම. දැන් අපි බලමු සාමාන්‍යයෙන් එදා සමාජයේ බුදුහාමුදුරන්ගේ ජීවිත කාලේ සාමාන්‍ය සෝවාන් වෙච්චි ගිහි පැවිදි කුජලය දිහා බැලුවම ඒ ගිහි අයගේ தත්ත්වය අපි නිරීක්ෂණය කරමු. මොකද මේ ගිහි අයට දේශනා කරපු සූත්‍රයක් තමයි අද මාතෘකාව වෙලා තිබුණේ. ඒතකොට සෝවාන් වෙච්ච ගිහි අය හිටියා විසාකාව වගේ උපාසිකාව. දැන් ඒ ජීවිත දිහා බැලුවම මේ සීලයෙන් තියෙන ආනිසංස පහ මේ ඒගොල්ලෝ ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ මහත් භෝගක් ගන්නනම් අධිගච්ඡති කියන එකක් තිබිලා තියෙනවා. මොකද භවභෝග සම්පත් ඒගොල්ලන්ට තිබිලා තියෙනවා. ඒවා හීන වෙලා නැහැ. ලැබිලා තියෙනවා. එතකොට නමුත් ශික්ෂා තුනක් වැඩිලා තියෙනවා. නැත්නම් සෝවාන් වෙන්න බෑ. ඒ වගේම එතකොට අනිකුත් ආනිසංස හතරක් මේ පුජ්‍යලය ළඟ තියෙනවා. හැබැයි වෙනස මොකද්ද සෝවාන් වුණාම අර සීල් පන්සිල් රකින්න සාමාන්‍ය විදිහට සාකේ රකින්න මිනිස්යාට වැඩිය සෝවාන් වෙච්ච පුජ්‍යලයාගේ අර අවසාන ආනිසංස දෙක ස්ථාවරමයි ස්ථීරයි අනිවාර්යයෙන්. ඒ කියන්නේ මොකක්ද අවසාන සිල් රැකීමේ තියෙන අවසාන හතරවෙනි ආනිසංශය හා පස්වෙනි ආනිසංශය ස්ථාවර වෙනවා ස්ථීර වෙනවා. හතරවෙනි ආනිසංශය මොකද්ද? සිහි මුලාවෙන් මරණයටපත් වෙන්නේ නැහැ කියනවා පන්සිල් රකින්න මිනිස්සයා. සෝවාන් වෙච්ච පුජ්‍යලයෝ කවමදාවත් සිහි මුලාවෙන් මරණයටපත් වෙන්නේ නැහැ. ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන්. ඒ වගේම සෝවාන් වෙච්ච පුජ්‍යලයේ කවමදාවත් සතර පායේ උපදින්නේ නැහැ. ඒකින්ද සෝවාන් වෙනවා කියන්නේ නිත්‍ය පංචශීල ප්‍රතිපදාවකටපත් වීමයි. නිත්‍ය පංචශීල ප්‍රතිපදාවකටපත් වෙනකොට සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව කියන ශික්ෂා තුනක් සම්පූර්ණ වෙලා තියෙනවා. විස්තර සීල ශික්ෂාව තුල විතරක් ওই කියන ආනිසංස වල අවිනිශ්චිත භාවයක් තියෙනවා. මොකද සීලය සම්පූර්ණ කරගන්න නෑ යා. එතකොට සෝවාන් වෙච්ච පුජ්‍යලයාට ওই ආනිසංස වහම ලැබෙනවා. වෙනස තියෙන්නේ අර අවසාන ආනිසංස දෙක සිහිමුලාවෙන් මරණයටපත් වෙන්නේ නැති එක ස්ථීර වෙනවා. ඒ වගේම ස්වර්ගයේ උපදින එක ස්ථාවර වෙනවා. අවිනිශ්චිත භාවයක් නැහැ. කවදාවත් සතර අපාය උපදින්නේ නැහැ. ඒ ගිහි පින්වතේ සෝවාන් තත්වයටපත් වුණාම ලැබෙන්නා වූ ප්‍රතිඵල. ඒ වගේම සකදාගාමී වුණොත් මේ ආනිසංස වලට මොකද වෙන්නේ කියලා බලමු. සකදාගාමී වුණොත් අර මුල් ආනිසංස හැමම තියෙනවා. හැබැයි අර මහාන්තම් භෝගක් කන්දන් අධිගච්ඡති කියන තැන සෝවාන් වෙච්ච පුජ්‍යලයාට වැඩිය එදා හිටියේ සකදාගාමී තත්ත්වයේ ඉන්න උපාසක උපාසිකාවන්ගේ චරිත අධ්‍යයනය කරොත් අපි හොයාගන්න තියෙන ලක්ෂණ තමයි මූලික ලක්ෂණ සපුජ්‍යලයේ කර භෝගයන්ට නැත්නම් තමන්ගේ ධන දාන්‍ය වලට දක්වපු ලැජියාව සකදාගාමී අයගේ අඩුවක් තියෙනවා. එන්න එක වෙනසක්. එතකොට පළවෙනි ආනිසංසය වන මහාන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති කියන පන්සිල් රැකීමෙන් ලැබෙන ආනිසංසය සිල් රැකීමෙන් ලැබෙන ආනිසංසය සංශෝධනයකටපත් වෙනවා එයාට ඒ ලැබුණට සතුටු වෙන්න ආස්වාදයක් ගන්න තරම් මනස යෙදෙන්නේ මොකද අර කාම රාග පටිඝ කියන සංයෝජන දෙක භාගයක් විනාශ වෙච්ච හින්දා ඒ පුජ්‍යලයට ඒ වගේ තත්ත්වයක් තියෙනවා ඊට පස්සේ ඒ කුජලයාගේ අනික් ආනිසංශ සමව ගිහිල්ලා හතරවෙනි ආනිසංශය වන සිහිමුලාවෙන් කවදාවත් සෝවාන් වෙච්ච කුජලයෙක්වත් ඒ වගේම සකදා ওই ගාමි වෙච්ච කුජලයෙක්වත් සිහිමුලාවෙන් මරණයටපත් වෙන්නේ නැහැ. පස්වෙනි ආනිසංශය අනිවාර්යයෙන්ම ස්ථාවර වෙනවා සෝවාන් වූ කුජලයාට සකදාගාමී වූ කුජලයාට පස්වෙනි ආනිසංශය කියන්නේ සග්ගන් ලෝකයේ උපජ්ජති කියන එක ස්වර්ගයේ උපදිනවා කියන එක එක වතාවකට සීමා වෙනවා. ආය එතනින් ඉවර කරනවා මේ කාමලෝ. එතන සකදාගාම වෙච්ච පිළිගියේ තියෙන විශේෂ ගුණයක්. ඒකට සීලේ ආනිසංසම සමාධි ශික්ෂාව වැඩෙන්න ප්‍රඥා ශික්ෂාව වැඩෙනකොට වෙන්නේ මොනවාද කියලා තමයි මේ පැහැදිලි කරගෙන යන්නේ. අපි බලමු ඊගාවට අනාගාමී වෙච්ච පුද්ගලයෙකුට මොකද වෙන්නේ? මේ ආනිසංස පහමයි ඒ ජීවිතය තුළ තියෙන මොකද සංසාර විමුක්තිය ලබන්නේ රහතන් වහන්සේ වෙලා නැහැ යා. ගිහියොත් මෙහෙම ඉඳලා තියෙනවා එදා. එතකොට ගිහි කෙනෙක් අනාගාමී තත්වයටපත් වුණොත් මේ පංචිල් රැකීමේ ආනිසංසෝන පළවෙනි ආනිසංසයේ යාට වැදගත්කමක් නැතු වෙනවා. භෝගක් හන්දං අධිගච්ඡති කියන්නේ කාමරාග පටිඝ කියන සංයෝජන දෙක නැත්තටම නැති වෙන නිසාවෙන් විනාශ වෙන නිසාවෙන් ආශ්‍රවයට සම්බන්ධ ආශ්‍රව ෂේ වෙන නිසාවෙන් අර ඉඩම් කඩම්, ieval දොරවල්, යාන වාහන, දූ දරුවෝ ඒ වගේ ඒ සමාජය තුල ඒවැ තියෙන ආස්වාදේ පැත්තක් හෝ ආධිනව පැත්තක් නෑ නිස්සරණ පැත්තක් විතරක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ එයා ඒ සමාජයෙන් ඒවා පරිහරණය කරන්න බැරි පුජ්‍යලයේ බවට හැරෙනවා නෙවෙයි වෙනද වගේ එකෙන් සතුටක් ලබන කෙනෙක් බවට හැරෙන්නේ දුකක් ලබන කෙනෙක් බවට හැරෙන්නේ නැහැ. උගා කියලාට වර්තමාන සමාජයේ හිතනවා ඒවා ගැන කලකිරෙනවා කියලා. ඒ කලකිරීම කියන එක ඇත්තටම දේශයෙන් වෙන එකක්. ඒ කලකිරිච්ච අය වැඩක් ඇති අය නෙවෙයි. කලකිරීම නෙවෙයි මේක නිස්සරණ කියන ගුණයට එන්න ඕනේ. කලකිරීම එන්නේ ආස්වාදයක් නැති තැන ඇති වෙන ස්වરૂපයක්. ඒක නිකායෙන් ඒ ඒ වගේ දේ නෙවෙයි මේ ධර්මානුකූලව පෙන්වන්නේ ධර්මානුකූලව වෙන්නේ නිස්සරණ ගුණයකට යෑම. දැන් ඒ වගේ චරිත අපිට හම් වෙනවා විසාකා උපා විසාක උපාසක චරිතය බැලුවොත් ඒ වගේ තත්යකටපත් වෙච්ච චරිතය. අනාගාමී වූ පුජ්‍යලී. එයාට භවභෝග සම්පත් තිබිලා තියෙනවා. ඒවැ ආස්වාදයක් නැහැ. ඒ වගේම ආධිනියක් නැහැ. ඒවා ගැන ගැටුමක් නැහැ. ඇලීමක් නැහැ. තියෙන්නේ නිස්සරණයක් පමණයි. එතකොට ගිහි පින්වතුන්ට ඒ පළවෙනි ආනිසංසය සංශෝධනය වෙනව සම්පූර්ණ අනාගාමි තත්වයේදීපත් වෙනවා. ඒ වගේම අර අනිකුත් ආනිසංස ඒ විදිහටම ලැබෙනවා. හතරවෙනි ආනිසංසය වන සිහිමුලාවෙන් තොරව මරණයටපත් වීම එහෙම්මමයි. ඒ කියන්නේ සිහිමුලාවකටපත් වෙන්නේ නැහැ මරණයේදී අනාගාමි පුජ්‍යලේ. හැබැයි සිල්වත්කමේ තියෙන පස්වෙනි ආනිසංසය සම්පූර්ණ විනා වෙනස් වෙනවා. මොකද පස්වෙනි ආනිසංසයේ කායස බේදා පරණ පරම්මරණා සුග්ගතින් ලෝකේ සග්ගන් ලෝකේ උප්පජ්ජති. ඒ කියන්නේ මේ අනාගාමී පුජ්‍යලයා කාම ලෝකේ උපදින්නේ කවදාවත්. එතකොට පස්වෙනි ආනිසංසය සම්පූර්ණ ඉවත් වෙනවා. ඒ වෙනුවට එන්නේ මොකක්ද? සුද්ධාවාස කියන தත්තේ බ්‍රහ්ම දේවහා බ්‍රහ්ම සංකලනයේ යුක්ත ජීවිත ස්වરૂපයකටපත් වෙනවා. සාංශාරික ස්වરૂපයකටපත් වෙන බවයි ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට මේ ආනිසංස දිහා බැලුවම ඒ අනාගාමී පුජ්‍යලයා. රහතන් වහන්සේට මොකද වෙන්නේ කියලා බලමු. රහතන් වහන්සේ කියන්නේ එතකොට සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව හේවල වශයෙන් පරිපූර්ණ කරපු උත්තමයන් වහන්සේ කෙනෙක්. රහතන් වහන්සේට එතකොට මේ සීලයෙන් ලැබෙන ආනිසංසයේ පළවෙනි ආනිසංසයේ කිසි වැදගත්කමකට නැතු වෙනවා. ඒක එයාට අහිමි වෙන්නේ අනාගාමි තත්ත්වයේදීමයි. මොනවද? මහන්තම් භෝගප්පන්දං අධිගච්ඡති කියන එක අදාළ නැහැ. මෙයා පැවිද්දෙක් විතරයි එතකොට. රහතන් වහන්සේ කියන්නේ පැවිද්දෙක් තමයි කවදා. අනාගාමි පුජ්‍යලයකට ගිහි තත්ත්වෙත් ඉන්න පුළුවන් බව ඉඳලා තියෙන බව ශාසන ඉතිහාසයෙන් අපිට පැහැදිලි වෙනවා. නමුත් රහතන් වහන්සේ කෙනෙක් ගිහියෙක් විදිහට ඉඳපු කවුරුවක් නම් එහෙම නැහැ. මොකද හේතුව ඔය ආනිසංසතික ලැබෙන්නේ ඒ මානසික ස්වરૂපය අනුව. එනිසායෙන් වර්තමානයේ වඩන්නේ නැති අය බොරුවට මම රහත් කියලා ගෙවල් වලම ඉන්න අයත් ඉන්නවා. හේතුව ඒ ධර්මානුකූලව මේවා විග්‍රහ කරගන්න නැතුව හිතට එන දේවල් තමන්ගේ අදහස් මේ ධර්මයට පටලවාගෙන ඉන්න නිසා. දැන් බැලුවම රහතන් වහන්සේ කෙනෙක් වුණාම ඒ සීල සමාධි ප්‍රඥා සම්පූර්ණයෙන් වැඩිලා තියෙන නිසාවෙන් අවසානයේ සිදුවෙන්නේ කුමක්ද? අර අවසාන ආනිසංශය සීමුලාවෙන් කාලංකරෝති කියන පස්සේ හතරවෙනි ආනිසංශය රහතන් වහන්සේටත් එක විදියමයි සකදාගාමී වෙච්ච කෙනාටත් එහෙමයි අනාගාමී වෙච්ච කෙනාටත් එහෙමයි ඒ වගේම සෝවාන් වෙච්ච පුජ්‍යලයටත් එහෙමයි ඒ වගේම බුදුහාමුදුරුවෝ මෙතෙන්දි මේ පාටලිගාම දේශනාවේදී සිදු කරනවා පන්සිල් රකින්න පුජ්‍යලයටත් එහෙමයි කියේ පන්සිල් රකින්න පුළුවන් නම් මිනිස්සුන්ට නමුත් පස්වෙනි ආනිසංසය රහතන් වහන්සේට සම්පූර්ණයෙන් හිතන්න බැරි තත්වයකටපත් වෙනවා. මොකද්ද පස්වෙනි ආය ආනිසංසය? කායස්ස බේදා පරං මරණා සුග්ගතින් සග්ගන් ලෝකං උප්පජ්ජති. ඒ කියන්නේ කය බිඳිලා ගිහින් ඒ කය බිඳිලා යනවා කියන්නේ මේ මිනිස්සෙගේ ශාරීරික ශාරීරික දුර්වලතාවයක් සිදු වෙලා ශාරීරික අක්‍රිය වෙලා ඔය දැන් අපි කියන ශරීරයේ ඉන්ද්‍රිය කොටස මොලේ වැඩ කරන්නේ නැතුව අර්ධවස්තු වැඩ කරන්නේ නැතුව එහෙම නැත්නම් අපේ සම වකුගඩු වැඩ කරන්නේ නැතුව පෙනහළු වැඩ කරන්නේ නැතුව ඔන්න වගේ ඕනම හේතුවක් උඩ සිදුවෙන මරණයට කියනවා කායස්ස බේදා කය බිඳිලා සිදුවෙන මරණයක් හදිසි අනතුරක් කියන්නේත් එහෙමයි බෙල්ල කපලා දැම්මම පිහියෙන් යන්නම කායස්ස බේදා. මේ කය බිඳිලා මරණයටපත් වෙයි. එතකොට මේ රහතන් වහන්සේගේ මරණය කොයි විදිහකට සිදු වුණත් නැවත උප්පත්තියක් නැහැ. සග්ගන් ලෝකේ උප්පත්තියක් නැහැ. අනාගාමී පුජ්‍යලයේ වගේ අර සුද්ධාවාසවල උපදින්නේත් නැහැ. මේ සංසාර විමුක්තිය ලබනවා. සංසාරයෙන් නිමා කරනවා. ඒතර සංසාරයෙන් නිමා කරනකොට සංසාරික වශයෙන් විඳපු දුක් හා අනාගතයේ විඳින්න තියෙන දුක් හැම එකක්ම අවසන් කරලා කේවල නිර්වාණ සාන්තියෙන් එයා සම්පූර්ණ වෙනවා. මෙන්න රහතන් වහන්සේට මේ ආනිසංස පහ බලපාන විදිහ. ඉතින් සියලුම බෞද්ධයන්ගේ පරමාර්ථයේ ඒ වගේම ඉලක්කය අවසාන බලාපොරොත්තුව මෙන්න මේ தത്വයටපත් වෙන්නේ. ඒ தത്വයටපත් වෙන්න එතකොට මිනිසෙක් විදිහට සදාහ ශ්‍රාවකෙක් විදිහට අවම මට්ටමින් පන්සිල් රැකීම අදිෂ්ඨාන කරගත යුතුයි. ප්‍රාර්ථනා කරමු අවසානයේදී මේ සිදු කරගත්තා වූ සියලුම කුසල් ඉෂ්ඨකාමී දෙවියන්ට අනුමෝදන් වීමෙන් දෙවියොත් බලාපොරොත්තු වෙන සපතක් සපතකටපත් වේවා අපිටත් දෙවියන්ගේ ආශිර්වාදය මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට එකසේ හේතු වාසනා වේවා කියන හැඟීමෙන් ඒ ප්‍රාර්ථනාව සිදු කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා. චිරන් රක්칸තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා. චිරන් රක්칸තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා. චිරන් රක්칸තු ලෝක සාසනං දෛතරුවන් සරණයි සාදු සාදු සාදු මහා පරිනිබ්බාන සූත්‍රයේ පාටලි ගාම උපාසක අවවාදය මාතෘකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවතු දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටින්න. සාදු සාදු සාදු. පින්තුනි ඔබට පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112 69 71 40 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 26 වෙනිදා බදාදා රාත්‍රියේ අට ධර්මානුශාසනාව දස බලධාරී සරුවත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පහාරාද අසුරේන්ද්‍රයා මත දේශනා කොට වදාළ පහාරාද සූත්‍රාන්ත දේශනේ සඳහන් වන සූත්‍ර පාඨයේ කුයි ධර්ම දේශනය සඳහා මාතෘකාවසෙන් ඉදිරිපත් කරන්නට යෙදුනි දේශකයන්න් වහන්සේ පූජනීය ගලමඩ සම්බුද්ධාලෝක ස්වාමීන් වහන්සේ පෙරවරු 9යි. ධර්ම සංවේදනයේ පුරෝගාමී මාත්‍ය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව 1924 ගුවන්විදුලිය ආරම්භ කර සිව් වසරක් ඇවෑවෙන් 1928 අප්‍රේල් 21 වන දින මෙරට ජනතාවට පළමු වරට දම්දෙසුමක ගුවන්විදුලි අධ්‍යක්ීම දානීය කළ ජාතික ගුවන්විදුලිය මුල්ම ධර්මදේශකයන්න් වහන්සේ බම්බලපිටිය වජිරාරාමාධිපති විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය පැලෑණේ ශ්‍රී වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ යම් කිසි මිනිසෙකුට පුළුවනි ශික්ෂාපද වශයෙන් සමාදන් වෙලා හිට එතෙන් පටන් මේ මේ වැරදි මම කරන්නේ නැහැ කියලා හිත අහක් වෙන්න. එහෙම සමාදන් වෙලා හිට වැරදි වලින් අහක් වෙනවා නම් ඒකට සමාදාන විරති කියලා හිත කියනවා. බුදුන් උපන් දේශයටත් ප්‍රථමයෙන් ශ්‍රාවක සිත් සතන් වෙත ගුවන්විදුලි මාතෙන් ධර්ම සංවේදනයේ යෙදුන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වසර 91ක් පුරා ධම්මාලම්බන ප්‍රීතියෙන් ජාතික යුග මෙහෙවරක ජාතික යුග මෙහෙවරක